කියන එකේ තේරුම දැන් ඔයත් දන්නවා. රූපේ රූප කියන්නේ රුප්පණේවත් වෙනස් වීම. ඒ සත්‍යයේ පුච්චකයේ නෙමෙයි. ඒ සතර මහා ධාතේ වසුද්දාෂ්ටක කලාපේ විපරිණාමය වෙනස් වීම. ඒ වගේම ద్వාර හයක් පිළිබඳව අපි දේශනා කළා. ඒ ద్వාර හයෙන් පහක් රූප ධර්ම හැටියට එක ద్వාරයක් නාම ධර්ම හැටියට. ద్వාර කියන්නේ දොරවල් චක්කුද්්වාර, සෝතද්්වාර, ගානද්්වාර, චිවද්්වාර, කායද්්වාර. ඇස කන නාසය දිව ශරීරය මේ සියල්ල සතර මහා ධාතු හැටියට පෙන්වලා දුන්නා. මන ආයතනේ නාම ධර්මයේ හැටියට අපි පෙන්වලා දීලා තියෙනවා. ඒ ద్వාර හයෙන් ඇතුල් වෙන ආරම්මන හයක් තියෙනවා. රූප ආරම්මන, ධම්ම ආරම්මන, රූප ආරම්මන, ශබ්ද ආරම්මන, ගන්ධ ආරම්මන, රස ආරම්මන, පොට්ටබ්බ ආරම්මන, ධම්මාරම්මන. ඒතර මේ ආරම්මන වලිනුත් ධම්මාරම්මණය කියන එකෙන් රූප ධර්මත් මනසින් ගන්නවා. වේදනා සංඥා සංස්කාර කියන නාම ධර්මනොත් මනසින් ගන්නවා. එතනක් තියෙන්නේ නාම රූප දෙකක්. ඒ ආරම්මන හයෙන් පෙන්වලා දුන්නා. ඒ වගේම විඥාන හයක් අපි දේශනා කළා. ඒ විඥාන හයම නාම ධර්ම ඔයත් දැන් ඒ පිළිබඳව හොඳට දානවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, චිව විඥාන, කාය විඥාන, මනෝ විඥාන. ඒ පිළිබඳව පැහැදිලි විස්තර පසුගිය දේශනා තුළ තියෙන විඥාන හයම නාම ධර්ම. ඒ කරුණු එකතු කරන ස්පර්ශ හයක් තියෙනවා. ඒ ස්පර්ශ හයම නාම ධර්ම. චක්කු සංපස්ස, සෝත සංපස්ස, ගාන සංපස්ස, ජීව සංපස්ස, කාය සංපස්ස, මනෝ සංපස්ස. මේ ස්පර්ශ හයම නාම ධර්ම. ස්පර්ශ හය නිසා සකස් වෙන විඳීම් හයක්, වේදනා හයක් දේශනා කළා. චක්කු සංපස්සජා වේදනා, සෝත සංපස්සජා වේදනා, ගාන සංපස්සජා වේදනා, ජීව සංපස්සජා වේදනා, කාය සංපස්සජා වේදනා, මනෝ සංපස්සජා වේදනා. මේ වේදනා හයම නාම ධර්ම. ඒ වගේම සංඥා හයක් දේශනා කරා රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. සංඥා හයක් නාම ධර්ම. සංඥාව කියන්නේ හඳුනා ගන්න. ඒවත් නාම ධර්ම. සංචේතනා හයක් දේශනා කරා. චේතනා කිව්වේ කර්මවලට. චිත බලවත් වෙන තැන චේතනාවයි. ඒ පිළිබඳව පැහැදිලි විස්තර ඒ පසුගිය දේශනා තුළ තියෙනවා. ඒ චේතනා හයක් නාම ධර්මයි. ඒකම දේශනා කළා තෘෂ්ණා හයක්. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. ඒ තෘෂ්ණා හයක් නාම ධර්ම. ඇයි නාම ධර්ම කියන්නේ? සිතේ උපදින නිසා. සිත තුළ සකස් වෙන නිසා ඒවට නාම ධර්ම කියනවා. තෘෂ්ණාව සකස් වෙන්නේ සිත තුළ. විතර්ක හයක් දේශනා කළා. විතර්ක කියන්නේ කල්පනා කරනවා. විතරක හයක් දේශනා කළා රූප විතක්ක, ශබ්ද විතක්ක, ගන්ධ විතක්ක, රස විතක්ක, පොට්ටබ්බ විතක්ක, ධම්ම විතක්ක. ඒ ධම්ම විතක්ක කියන කාරණේ රූප කල්පනා කරනවා තමන් විඳපු සිතුවිලි පිළිබඳවත් කල්පනා කරනවා හඳුනාගත්ත දේවල් සංඥා පිළිබඳවත් කල්පනා කරනවා සිත බලවත් වෙලා චේතනා භවට පත්වෙච්ච ස්වභාවය වෙනත් කල්පනා කරනවා. ඒතර වේදනා සංඥා සංස්කාර කියන ධර්මයන් නාම ධර්ම. ඒතර විතර්කය කියන්නේ කල්පනා කරනවා. මනසින් කල්පනා කරන එක නාම ධර්ම. ඒතර රූප විතර්ක කරනකොට චිතනාම රූප රූප සතර මහා ධාතු. ශබ්ද පිළිබඳව කල්පනා කරනකොට චිතනාම සබ්ද රූප. ගන්ධයන් පිළිබඳව කල්පනා කරනකොට ගන්ධය රූප සතර මහා ධාතු ඒවා සුද්දාෂ්ටක කලාපය ඒ සිත නාම. රස විතරක රසයන් පිළිබඳව කල්පනා කරනකොට කල්පනා කරන සිත නාම රසය රූප ඒවත් සතර මහා ධාතු. පොට්ටබ්බ විතක්ක සීතුෂ්ණ දෙක පිළිබඳව කල්පනා කරනකොට සීත උෂ්ණ දෙක රූප ඒ කියන්නේ සතර මහා ධාතු හෙවස් සුද්දාෂ්ටක කලාව. ධම්ම විතක්ක කියන තැනදී විතරක් අර නාමයන්ොත් රූපයන්ොත් කල්පනා කරනවා. ඒ විතර්ක 6 නාම ධර්ම. විචාර හයක් දේශනා කළා. විතර්කයට පස්සේ ඉන්නේ ਵਿਚාරය. කල්පනා කරොත් සෑ බලනවා. මනසින් සිතින්. ඊට සිතින් සෑ බලනවා රූප ਵਿਚාර. රූපයන් පිළිබඳව සිතින් කල්පනා කරපු දේ පිළිබඳව හොයනවා. ඇහුණ ශබ්ද පිළිබඳව හොයනවා. ਵਿਚාර. නාසයට දැනුණ දේ පිළිබඳව හොයනවා. දිවෙන් වෙන රසය පිළිබඳව හොයනවා. සොයනවා. නැවත නැවතත් සොයනවා. ඒ ශරීරයෙන් ලැබපු පහස පිළිබඳව සොයනවා. මුලින්ම එන්නේ විතර්ක, ඊගාවට එන්නේ ਵਿਚාරය. ඒ වගේම මානසික ගත අරමුණු සොයනවා. විතක්ක ਵਿਚාර. එකම නාම ධර්ම. ස්කන්ධ පහක් පිළිබඳව දේශනා කළා. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධ. එයින් එකක් රූපස්කන්ධය. ඒ කියන්නේ සතර මහා ධාතුවේවත් සුද්දාෂ්ටක කලාප රූපස්කන්ධය. වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධ නාම ධර්මයි. දැන් මේ දේශනා කරන්නේ මේ නාම රූප දෙකක්ම තියෙන බව වැත්තන්ට සහතික කරගන්න ඕන නිසායි දේශනා කරන්නේ. මොකද අපි නැති දෙයක් ගැන හෙව්වොත් කවදාවත් හම්බෙන්නේ නැහැ. අපේ මනස පුරුදු වෙලා තියෙන්නේ සත්‍ය වශයෙන් නැති තැනක සිට තියන්නේ. සත්‍ය වශයෙන් තියෙන තැනක සිට තිබ්බොත් ධර්මය අවබෝධ කරගන්න හරි පහසුයි. ඒකයි මේ නාම රූප වශයෙන් පෙන්වන්නේ. දේශනා කරන්නේ. ඒක ස්කන්ධ පහෙන් එකක් රූප ධර්ම, හතරක් නාම ධර්ම. ඒ වගේම ආයතන 12ක් දේශනා කරන්නේ. ඇස බාහිර රූප දෙකයි. කන බාහිර ශබ්ද දෙකයි. නාසය බාහිර ගන්ධ දෙකයි. දිව බාහිර රස දෙකයි. ශරීරය සීතෝෂ්ණ දෙක දෙකයි. මනස අරමුණු. ඒ ආයතන 12න් 10 අමාරක් අයිති වෙන්නේ රූපවලට. මන ආයතනය හා මන ආයතනයට ගන්න වේදනා සංඥා සංකාර කියන නාම ධර්මයන් එතකොට එතනින් භාගයක් වෙනවා. 10 අමාරක් රූප එකමාරක් නාම ධර්ම. ඇස බාහිර රූප දෙකම රූප. කන බාහිර ශබ්ද දෙකම රූප. රූප කියන්නේ සතර මහා ධාතු සුද්දාස්ත්‍රික කලාප. නාසය රූප බාහිර ගන්ධ රූප සුද්දාස්ත්‍රික කලාප. දිව රූප බාහිර රසය රූප. ශරීර රූප සීත උෂ්ණ දෙක රූප සුද්දාස්ත්‍රික කලාපේ. මනස නාම ගන්නවන රූපයක් පිළිබඳව රූප ප්‍රභාගයක් තියෙනවා. එතන වේදනා සංඥා සංකාර කියන ඒවා ගත්තොත් මනසේ නාම. එතකොට එකමාරයි. 12යි. 10 මාරක්ම රූප. වෙන් කරන්න හොඳට වෙන් කරන්න. වෙන් කරලා බලන්න. හම් වෙන්නේ නාම රූප දෙකක්. ඊට පස්සේ අපි බෙදුවා 18කට. මේ 18කට දේශනා කරන ක්‍රමය තුල ඉතාම පැහැදිලිව මේ නාම රූප වෙන යනවා. තාමත් පැහැදිලිව. ඒ තමයි ඇහෙන් තියෙන කර්ම තුනයි. ඇස ගෝචර වෙන්නේ බාහිර රූප දෙක නිසා සිත. හිතනාම එසයි රූපේ රූප ඒකට කියව චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු විඥාන ධාතු නාම චක්කු ධාතු රූප ධාතු රූප සෝත ධාතු ශබ්ද ධාතු සෝත විඥාන ධාතු සෝත කිව්වේ කනට ගෝචර වෙන ශබ්ද රූප සුද්දාෂ්ටක කලාතු සතර මහා ධාතු ඒ දෙක නිසා උපදින සිත නාමයි බලන්න මේ කියන්නේ මොනවද කියලා. හැබැයි අපි කියන නොදැනීම නිසා, අනවබෝධය නිසා, නොවැටහීම නිසා, නොතේරෙන නිසා අපි මේවා ගන්න පුරුදු වෙලා තියෙනවා, දකිනවා, අහනවා, දැනෙනවා. මනසෙන් අරමුණු ගන්නවා කියන්නේ. එහෙම වෙන ස්වභාවයක් මේ නාම රූප දෙක තුලට නැහැ. ක්‍රියාවක් තියෙන දෙකේම ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඥාන ධාතු. ගාන කියන්නේ ආසිත. ගෝචර වෙන්නේ ගන්ධ ගන්ධ සුවඳ. දෙක නිසා සිතක්. කර්ණ තුනයි. දිව බාහිර රාශිය දෙක නිසා සිතක්. චිව විඥාන ධාතු. ඒක නාම ධර්මයක් විඥාන ධාතු, දිවයි රසය රූප ධාතු. කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු. කායික ශරීරයට. පොට්ටබ්බ කිය සිත උස්න දෙකට. දෙකම රූප ඒ දෙක නිසා උපදින සිත නාමය. මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඥාන ධාතු. එතනදී මනෝ ධාතු නාම මනෝ විඥාන ධාතුත් නාම මනසෙන් ගන්න රූපයක් ගත්තොත් රූප නාමයක් ගත්තොත් නාම. දැන් බලන්න මේ 18ට වෙන් කරලා බලන්න සත්‍යෙක් කොහෙද ඉන්නේ කියලා. කුච්චරෙක් කොහෙද ඉන්නේ කියලා. කෙනෙක් කොහෙද ඉන්නේ කියලා. නෑ. අවිද්‍යාව නිසා, මෝහය නිසා, මුලාව නිසා අපි මේ සත්ව සංඥාව තුළ පැටලිලා ඉන්නවා. පළමුවෙන් ගලව ගන්න ඕනේ ඔක. මේ සත්ව නිච්චය. ධාතු කියන වචනේ අර්ථයම තමයි ශුන්‍යයි කියන එක. හිස් ගතියසු දෙන්නේ. ඒතර 18කට බෙදුවා අපි. බෙදලා පෙන්වන එකක් තියෙන නාම රූප දෙකක්. ඒකවට අපි බෙදුවා ඉන්ද්‍රියන් 22කට. පසුගිය දේශනා තුළ ඉන්ද්‍රියන් ඉන්ද්‍රිය කිව්වේ කර්මයට. ඉන්ද්‍රිය කියන්නේ අධිපති, අධිපති කර්මයයි කියන එක පැහැදිලි කරා ඉන්ද්‍රිය ධර්මයන් තුළින්. චක්කේන්ද්‍රිය, සෝතේන්ද්‍රිය, ගානේන්ද්‍රිය, චිවාේන්ද්‍රිය, කායේන්ද්‍රිය, රූප. අස කන නාසය දිව ශරීරය රූප. ඉෂ්ඨේ පුරුෂ ජීවිත මන. ඉෂ්ඨේන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, රූප. මේ ජීවිතේන්ද්‍රිය දෙකක් තියෙනවා. මනේ නාම ධර්මයකුත් තියෙනවා ජීවිතේ නාම ජීවිතේන්ද්‍රිය කියලා. රූප ධර්මයකුත් තියෙනවා රූප ජීවිතේන්ද්‍රිය කියලා. එතන දෙකක් තියෙනවා. ඔය සිත ප්‍රවෘත්ති නොකඩී නොසිඳී ඇදගෙන යන්නේ නාම ජීවිතේන්ද්‍රිය. මේ සතර මහා ධාතේවා සුද්දාෂ්ටක කලාපේ නොකඩී නොසිඳී ඇදගෙන යන්නේ ජීවිතේන්ද්‍රිය රූපේ. ඒ ජීවිතේන්ද්‍රිය රූප සතර මහා ධාතේවා සුද්දාෂ්ටක කලාපේ එයාට බලය දීලා තියෙන කර්මය. නාම ජීවිතේන්ද්‍රිය වෙනස්. දැන් සිත හතරක් නැතුව එක සිතක් නැති වෙනකොට තව සිතක් හදනවා. ඒ සිත නැති වෙනකොට තව සිතක් එනවා. දැන් මේක නැවතුනොත් මොකද වෙන්නේ? එතනින් නැති වෙරයි. අවසානයේ කියන්නේ ඒක. ඒ නාම ජීවිතේන්ද්‍රියෙන් චිත්ත සංතානෙ නොකඩී නොසිඳී අරගෙන යනවා. කර්මයට අර ජීවිතේන්ද්‍රියෙන් පාලනය කරන කර්මයට අනුරූපව. දැන් ගැඹුරු කරුණක් පස්සනට විස්තර කරනවා. දැන් මේ නාම රූප දෙක වෙන් කළ පෙන්නන්නේ. ඒ චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, චිව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, ඉස්ත ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය. මන ඉන්ද්‍රිය එකක් කර්මෙන් සලස්සෙච්ච එකක්. මන කියන්නේ නාම ධර්මයක්. ඒකට කියනවා සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා කියලා. ඒ පහම නාම ධර්මයි. සිතේ ගොඩනගෙන සිතුවිලි වල ස්වභාවයක්. සද්ධාව කියන්නේ වීරිය කියන්නේ මනසෙන් ගන්න උත්සාහය. කයෙන් වැඩ කරන්න මානසික වීරියක් ඕනේ නැතුව කයෙන් මුකුත් කරන්න බෑ. ඒ ශ්‍රද්ධා වීරිය සති කියන්නේ සිත තුළ ගොඩනැගෙන ශක්තිය. නාම ධර්මයක්. සමාධි කියන්නේ සිත තුළ ගොඩනැගෙන ශක්තියක්. සිත ඒකාග්‍රතාවය, සිත තන්පත් බව, නොවිසිරෙන බව. කන්නාම ධර්මයක්. පඤ්ඤා ඉන්ද්‍රිය. ගන්නාම ධර්මයක්. සිත තුළ ගොඩනැගින්නේ. ඊළඟේ පහම නාම ධර්ම. ඊගාවට තියෙනවා සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස උපේක්ඛා. සැප බව දැනෙන්නේ සිතට. කය සැප තැනක වාඩි කරලා තිබ්බට කයට සැප දැනෙන්නේ. ඒ සැප දැනෙන්නේ සිතට. ඒක නිසා සුඛ ඉන්ද්‍රිය කියලා. ප්‍රේන්ද්‍රිය කියේ කර්මය. ඊට සෝමනස්ස ඉන්ද්‍රිය. මනසින් සතුට වෙනවා. දුක්ඛ ඉන්ද්‍රිය කය යම් අපහසු තැනක තිබ්බොත් ඒක දැනෙන්නේ මනසට. ඒ දුක්ඛ ඉන්ද්‍රිය. දෝමනස්ස ඉන්ද්‍රිය. අරමුණු ඉක්ම නොවීම තුළ බලාපොරොත්තු කඩවීම තුළ අනිෂ්ඨ ආරම්මන තුළ එන්නේ දෝමනස්ස ඉන්ද්‍රිය. මේ හතරම නැති වෙලාවට තියෙන්නේ උපේක්ඛා ඉන්ද්‍රිය. පහම නාම ධර්ම. අනිත් නාම ධර්ම තුනත් පැහැදිලි කරාමම අනඤ්‍යතඤ්ඤස්සාමි ඉන්ද්‍රිය හැබැයි ඒවා ඉදිරියේදී ලැබෙයි සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් කියන සතර මාර්ග සතර ඵලවලදී බලවත් වෙලා ඉනේවා. නාම ධර්ම. අඤ්ඤේන්ද්‍රිය, ආඤ්ඤත්තාවේන්ද්‍රිය. එසියල නාම ධර්ම. තේරෙනවද? ඒ තුනත් නාම ධර්ම. එහෙනම් එතනින් බෙදුවත් හම්බෙන්නේ නාම රූප දෙකක්. වෙන මොකක් හම්බෙන්නේ? ඒකට අපි බෙදුවා භව තුනකට. ආම භව බෙදුවා. නිර වශයෙන් බෙදුවා. මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක වශයෙන් බෙදුවා. රූපාවචර බ්‍රහ්ම ලෝක වශයෙන් බෙදුවා. ඒතර කාම භව, රූප භව, අරූප භව. ඒ දෙක තුල පහළ වෙන්නේ එක රූප භවයක්. එයා සංයතලයේ එතන තියෙන රූපකයක් විතරයි, සතර මහා ධාතුන් විතරයි එතන තියෙන්නේ. එතන සිතේ පැවැත්මක් නැහැ. තමයි ඒක ඕකාර භව කියලා කියන එකට. දැන් රූප ධර්මයක් විතරයි තියෙන්නේ. සතර මහා ධාතුන්ගේ පැවැත්මක් විතරයි තියෙන්නේ. කල්ප 500 තුල. අනිත් නැහැ. අරූපාවචර භූමිය තුල වේදනා සංඥා සංකාර විඥාන කියන හතර තියෙනවා. නාම ධර්ම. අනිත් සෑම තැනම තියෙන්නේ පංචවෝකාර භව, රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඒකවෝකාර භව, චතුවෝකාර භව, පංචවෝකාර භව. ආයි භවනා මේකට පෙන්වනවා. ඒකට කාම භව, රූප භව, අරූප භව. සංඤේ භව, අසංඤේ භව, නේව සංඤේ, ඥා සංඤේ භව. සංඥාවක් ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ. එන්නේ ඒව සංඥා නාසඤ්ඤායි කියන්නේ. ඒක නාම ධර්ම. දැන් මෙතනට එනකම් බෙදලා පෙන්නවා මොනවද හවුන්නේ? නාම රූප දෙකක් නෙමෙයිද? නාම රූප දෙකක් තියෙනවා. ඇයි අපි මේ සත්‍යය කියලා දාගෙන ඉන්නේ? ඒකට තමයි විද්‍යාව කිව්වේ. මෝහය කිව්වේ. ඉස්ලාමයේ ඥානය නාම රූප පරිච්ඡේද ඥානය. සම්මර්ෂණ ඥානය. ඒ කියන්නේ මේ ධහම විභාග කරන්න ගත්ත තැන ඉඳලා එන ඥානයක් තියෙනවා. ධර්මයේ විභාග කරන්න ගත්ත තැන ඉඳලා, මනසින් විභාග කරන්න වෙන්නේ. ඒ ගත්ත තැන ඉඳලා එන ධර්මතාවයක් තියෙනවා. ඒ මනසින් විග්‍රහ කරන්න ගත්ත තැන ඉඳලා එන සම්මර්ෂණ ඥානය. සම්මර්ෂණය කරනවා, වේදනාව වෙන් කරනවා, විභාග කරනවා, පරීක්ෂා කරනවා, සොයනවා. ඒකට කියන්නේ ඒ ඒකට කියන්නේ සම්මර්ෂණ ඥානය. ඒ සොයා ගැනීම තුළ හම්බෙන්නේ දෙකයි. නාමච්ච රූපච්ච වෙන දෙයක් හොයන්න හම්බෙන්නේ තාක්ෂණය මොනතරම් දියුණුවත් ওই දෙකෙන් බාහිර එකක් හොයන්න හම්බෙන්නේ සිත හා සිතුවිලි 89ක් සිත් 52ක් චෛතසික නාම ධර්ම මේ ලෝකයේ විශ්වයේ තියෙන අනෙක් සියලුම රූප ධර්ම ඒවා සතර මහා ධාතු ඒවා සුද්දාස්තක කලාපයයි වෙන කෙනෙකුට බෙදන්න බෑ ඒ නිසා සංක්ෂිප්ත කරලා බුදුරජාණන් වහන්සේ ගත්තා කොටස් දෙකට මුළු විශ්වයම බලන්න පුළුවන් නම් හොයලා බලන්න. විද්‍යාඥයෙකුට එහෙම නැත්නම් දාර්ශනිකයෙකුට ඕන කෙනෙකුට පඬිත ඕන කෙනෙකුට හොයලා බලන්න කියන ওই දෙකෙන් තොර එකක් හොයන්න බෑ. එයි නෑ. තියෙන නාම රූප දෙක. එහෙනම් මේ ස්කන්ධ පංචකය තුල තියෙන්නේ ඒක තමයි සහතික වෙන්න ඕනේ. Tamanට හොඳට ස්ථාවර වෙන්න ඕනේ. නෑ මෙතන මම කියලා කෙනෙක්. හැබැයි සම්මුති වශයෙන් ගන්න. මොකද අපිට ලෝකේ ජීවත් වෙන්න ඕනේ. යම් කිසි කෙනෙකුට අපි සමාජයේදී නාම රූප දෙක මෙහෙන්න කියලා කතා කළොත් අවුලක් වෙනවා. තේරෙනවද? එහෙම නැත්නම් සතර මහා ධාතු මෙහෙන්නකෝ කියලා කතා කළොත් අවුලක් වෙනවා. නේ? අපි සමාජයේ ජීවත් වෙන්න ඕනේ. ඒ සම්මුතිය. හැබැයි ධර්මය තුළ මනස තියෙන්න ඕනේ නිවැරදිව. සමාජය තුළ ජීවත් වෙන්න. ඒක ගැටලුවක් නෑ. දැන් බුදුරජාණන් වහන්සේ උදාහරණයක් ගත්තොත් බුදුරජාණන් වහන්සේ මේ සියල්ල දන්නවා. සියල්ල දකිනවා. නමුත් සාරිපුත්ත හාමුදුරන්ට අඬ ගැහුවේ නාම රූප ටික මෙහෙන්න කියලා නෙමෙයි. සාරිපුත්ත මෙහෙන්න. මොග්ගල්ලාන හාමුදුරන්ට අඬ ගැහුවා. මොග්ගල්ලාන මෙහෙන්න. නේ? ආනන්ද මෙහෙන්න. ඒ සම්මුතිය තුල ජීවත් වෙනවා. හැබැයි මනස කොහෙද තිබෙන්නේ? අපේ මනස කොහෙද තිබෙන්නේ? ධර්මයේ විභාග කරන අවස්ථාවේ නාම රූප දෙක තුල තියෙයි. එතනින් එහාට කියන්නේ අර පරණ සංඥාවට වැටෙනවා. නැහැ. නිවැරදි සංඥාව තුළ ඉන්න ඕනේ. සමතේ ජීවත් වෙන්න. ධර්මයේ කියන්නේ පරමාර්ථය. එයි පරමාර්ථ ධර්ම විභාග කෙරුවොත් විතරයි මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන්. අපි ඊට පස්සේ හොයන්නේ මේ නාම රූප දෙකට මොකද වෙන්නේ කියන කාරණේයි අපි හොයන්නේ. පුජ්‍යලයකට වෙන දෙයක් හොයන්න එපා. කවදාවත් හම්බ වෙන්නේ. ඇයි නැති දෙයක් ගැනනේ හොයන්නේ? හම්බ වෙන්නේ. නාම රූප දෙකටම මොකද වෙන්නේ? සතර මහා ධාතු වල සුද්ධාෂ්ටක කලාපයට මොකද වෙන්නේ? මේ සිතුවිලි වලට මොකද වෙන්නේ? ඒක හොයන්නේ. අන්න හම් වෙනවා ධහම. එක්කොට තථාගතයන් වහන්සේ දේශනා කරපු ධහම ලස්සනට දැర్శණය වෙනවා. මොකද්ද? හේතු ඵල. යම් තැනක හේතුවක් තියනවාද? ඵලයක් හට ගන්නවා. ලෝකෙ කිසි කෙනෙකුට කියන්න බෑ නෑ කියලා. නිවන හැර අනිකුත් සියලුම දේවල් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. හේතු කිව්වේ මූල ධර්ම වලට ප්‍රත්‍ය කිව්වා උපකාර ධර්මයට. හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න. මම එකක් විතරක් කියනවා. කාකා විතරණ විසුද්ධියේදී මේ හේතු ප්‍රත්‍යය තාම පැහැදිලිව දේශනා කරනවා. එකක් විතරක් කියනවා. හේතු. දැන් කනයි ශබ්දය නිසා සිතක් හැදෙනවද? ඒතර කනයි ශබ්දයයි හේතු. හරිද? ඵලය සොත විඥානය. එහෙම ගන්නත් පුළුවන් වර්තමාන භවයේදී. තේරෙනවද? දැන් ඇස හැදිලා තියෙන්නේ බුදුරජාන් වහන්සේ කන හැදිලා තියෙන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරන පුරාණ කර්මයක්. ඒතර කනයිති මේ භවයට නෙමෙයි. පෙර භවයට. ඒක නෑ හෙන කෙනක් තින්නේ නෑ හෙන කෙනක් තින්නේ. යාන්තමට හෙන කෙනක් තින්නේ. තුන් දෙනාම ඉන්නවා. නේ? ඔව්. එතකොට ඒ ස්වභාවය සකස් කළා දුන්නේ කවුද? දෙවියන් වහන්සේ මවුවා කියනවා නම් කියන්න දෙවියන් වහන්සේ මවුවා කියන මේක හරි අසාධාරණයි. කෙනෙකුට හෙන්නේ නැති කළා මේවල තියෙනවා. අම්මටයි තාත්තටයි ඇහෙනවා. දරුවට ඇහෙන්නේ. එක්ක අම්මටයි තාත්තටයි ඇහෙන්නේ දරුවට ඇහෙනවා. නැද්ද? එක්ක යන්තම් ඇහෙනවා. එක්ක ඇහෙන්නේම නැහැ. එක්ක හොඳට ඇහෙනවා. මේක හරි අසාධාරණයි. හේතුඵල. එතකොට එහෙනම් කන සකස්සනේ මූල හේතුව කර්මය. ඒ තමයි හේතුව. කර්මය හේතුව. එතකොට ප්‍රත්‍ය ඇහැ කියන එක සම්මුතියක්. ප්‍රත්‍ය කියන උපකාර ධර්මය. සතර මහා ධාතු සුද්දාශ කලාපේ. හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන් ඒ නුපන් ධර්මය. ඇස. එතකොට දැන් ඇස ගැන අපි දැන් මගේ හැකියොත් හරිද? ද හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න කියලා ගත්තොත් හරිද? හේතු මූල ධර්ම පෙර භවයේ කරගත්ත කර්මයයි. එතකොට මේ භවයේ ඇහක් නිර්මාණය කළේ සතර මහා දහසේවත් සුද්දාෂ්ට කලාපේ. ඒ ප්‍රත්‍ය ධර්මය. හරිද? ප්‍රත්‍යෝපන්න. උපකාරයෙන් උපන්න. හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න. එහෙනම් ඇස ඒ විදිහට දකින්න. ඔය එකක් කිව්වේ සංකා විකරණ විසුද්ධිය සියල්ලම කියනවා. දැන් පැහැදිලිද එතකොට? ඒතර ඇස කියන්නේ රූප ධර්මයක්. සතරම අදහසුනේ ප්‍රත්‍ය උනේ. දැස කියන සම්මුති නාමයක්. එතකොට ඒකට හේත් ඒකට මේ වර්තමාන භවයේ සුද්දාස්ඨක කලාපයේ සතරම ධාතු. කර්මය කියන්නේ නාම ධර්මයක්. කර්මය කියන්නේ සිතේ ඇති වෙච්ච ස්වභාවයක් නේ පෙර භවයේ. ඒ කර්මයට අනුරූපවනේ මේක සකස් වෙන්නේ. ඒතර කර්මයට බෑ ඇහක් හදන්න. කර්මයේ කර්මයේ මුල් වුණා. ප්‍රත්‍ය උනේ සතර මහා ධාතු. එතකොට හේතු තියෙනවා මූල ධර්මයේ හැටියට. කර්මය ප්‍රත්‍ය ධර්මයේ උපකාර වෙච්ච ධර්මයේ හැටියට තියෙනවා සතර මහා ධාතුව සුද්දාස්ත්‍රක කලාපේ ඒන් උපන් ධර්මයේ හැ. දැන් හරි. එතකොට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය හරියද? කවුරු හරි මැව්වා කිව්වොත් හරි. නුවණින් ගන්න හරිද? වැටෙන බුද්ධියට. ඒකයි හේතුඵල ධමයක් කියන්නේ. දැන් ඒකයි කියන්නේ. තේරෙනවද? ඒකෝර දැන් එතන තියෙන්නේ කර්මයේ කිව නාම ධර්මයක්. නාම ධර්මයට හදන්න බෑ. එයා සහයෝගයක් ගත්තා. උදව්වක් ගත්තා, උපකාරයක් ගත්තා. කාගෙන්ද? සතර මහා ධාතු. ඒවත් සුද්දාෂ්ටක කලාපේ. ඒ උපකාරය ගත්තා. ඒකෙන් හැදුවා එකක්. එහෙනම් ඇහැ මමද මගේද මට අයිතිද මගේ ආත්මය කිව්වත් හරිද? දැන් හේතුඵල කිව්වත් හරිද? හේතුන්ගේ ඵලයක් කිව්වත් හරිද? එතන නිවැරදි දර්ශනය. මේ විශ්වයේ තියෙන සියල්ලම ওই ආකාරයේ කරුණු ඉදිරියේදී පැහැදිලි කරනවා කාංකා විතරන විසුද්ධියේදී මම මේ දැන් කියන්නේ තාම දික්ටි විසුද්ධියේ තව කරුණු 12ක් දේශනා කරන්න තියෙනවා. ඒක දේශනා කරලා ඊට පස්සේ හේතුඵල ධර්මතාවයන් එකින් එක එකින් එක පැහැදිලි කරනවා. රාජ දේශනාව සඳහා තියෙන්නේ පටිච්ච සමුප්පාදය අංග 12. මා මේක එකින් එක එකින් එක විස්තර කරලා ඊට පස්සේ මේ එකක් අනිත් එකට ප්‍රත්‍ය වෙන ආකාරය පැහැදිලි කරනවා කාංකා විකරණ විශේෂයේදී. අවිද්‍යාව කියන්නේ මොකක්ද? දැන් කතා කරනෝනේ අපි අවිද්‍යාව, විද්‍යාව, විද්‍යාව, විද්‍යාව කියලා කතා කරනවා. අවිද්‍යාවට කියන තවත් වචනයක් තමයි මෝහය. මුලාව. නොදන්නාකම. නොතේරෙනකම නොවැටහීම අනවබෝධය තේරෙනවද ඒකට තමයි විද්‍යාව කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අවිද්‍යාව දුක්ඛ අඥාන අඥානං කිව්වේ නුවණ නැහැ ඥානං කිව්වොත් නුවණ ඒත් අඥාන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අවිද්‍යාව මෙන්න දුක්ඛ අඥානං දුක දන්නේ. දුක්ඛ සමුදය අඥානං. ඒ දුකට හේතුව දන්නේ නැහැ. දුක්ඛ නිරෝධය අඥානං. ඒ හේතු අයින් කරාම ඵල නිරෝධයක් වෙන බව දන්නේ නැහැ. නිවන දන්නේ නැහැ. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥාන. ඒ උතුම් වූ නිවන සියල්ලෙන් නිදහස් වීම විමුක්තිය ඒකට යන මඟ දන්නේ. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥාන. පුබ්බන්ති අඥාන. පෙර භවය දන්නේ. අපරන්ති අඥාන. අනාගත භවය දන්නේ. පුබ්බන්ති අපරන්ති අඥාන. අනාගත අතීත භවය හා අනාගත භවය දෙකම දන්නේ. පටිච්ච සමුප්පාද ධම්මේ අඥානං අවිද්‍යාව. තේරුණාද අවිද්‍යාව? පටිච්ච සමුප්පාද ධර්මය. ඒතකොට දුක දන්නේ දුකට හේතුව දන්නේ දුක නැති කිරීම දන්නේ නැති කිරීමේ මාර්ගය දන්නේ පෙර භවය දන්නේ අනාගත භවය දන්නේ පෙර භවය හා අනාගත භව දෙකම දන්නේ පටිච්ච සමුප්පාද ධම්මේ දන්නේ නැහැ අවිද්‍යාව නැවත දේශනා කරන සතාගතයන් වහන්සේ දුක්ඛේ ඥානං. අහලා තියෙනවා. දුක්ඛේ ඥානං. දුකද දුක පිළිබඳව නුවණ තියෙනවා මට. දුක්ඛේ ඥාන. දුක්ඛ සමුදය ඥාන. ඒ දුක් ඇති කරන හේතුව හේවත් සමුදය හේවත් හේතුව පිළිබඳව නොවන දුක්ඛ සමුදය ඥාන. දුක්ඛ නිරෝධේ ඥාන. ඒ හේතු අයින් කළොත් පහ මුලින් චුට්ටක්වත් ඉතිරෙන්නේ නැතුව හේතු අයින් කළොත් ඒ සියලු දුක් නිරෝධ වෙන බව, අවසන් බව, නිරෝධය නිවන. දුක්ඛ නිරෝධේ ඥාන. මොනින් දන්නවා. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥාන. ඒ නිවන අවබෝධ කරන මාර්ගය දන්නවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආචීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ලෞකික නෙමෙයි ලෝකෝත්තර පැත්ත. ඔගේ පැති දෙකක් තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික පැත්තකුත් තියෙනවා. ලෝකෝත්තර පැත්ත මේ කියන්නේ. චතුරාර්ය සත්‍යයෙන් කියන්නේ. පුබ්බන්තේ ඥාන. පෙර භවය දන්නවා. අපරාන්තේ ඥාන. අනාගත භවයක් ගන්නවා. පුබ්බන්තේ අපරන්තේ ඥාන දෙකම ගන්නවා. පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං විද්‍යා. පටිච්ච සමුප්පාද ධර්මය ගන්නවා. දැන් හරිද? දැන් එතකොට මම කිව්වා දෙකක් මම පෙන්නුවේ ඒකයි. මොකද්ද? හේතුඵල ධර්මතාවය. ඒතකොට හේතුඵල ධර්මතාවය අවබෝධ කරනකොට පෙර භවය පිළිබඳව නුවණ එනවද නැද්ද? මං කියන්නේ කර්මය හේතු වෙන්නේ කියන්නේ. ඇසටත් විඥානස දේශනා කරන ඇස පුරාණ කර්මයක්. නාසය පුරාණ කර්මයක්. දිව පුරාණ කර්මයක්. ශරීරය පුරාණ කර්මයක්. හෘද වස්තු පුරාණ කර්මයක්. ඉස්තේ පුරුෂ භාවය පුරාණ කර්මයක්. මේවා කර්මයටයි කියනවා. එහෙනම් හේතු. හැබැයි ඇස කන නාසය දිව ශරීරය හෘද වස්තු ස්ත්‍රී පුරුෂ භාවය සුද්දාෂ්ට කලාපිටයි. ඒ හැඩය, ඒ ස්වභාවය කවුද සකස් කළේ? කර්මය විසින්. හැබැයි කර්මයට හදන්න බෑ. ඒ සඳහා ප්‍රත්‍ය කරගත්ත, උදව් කරගත්ත, උපකාර කරගත්ත සතරමහා ධාතු. මේ සතරමහා ධාතු උපකාර කරගත්තේ කොහොමද? මේ පරිසම්පාදයේදී මම කියනවා. නමුත් චුට්ටක් දැනගන්න. අපි දන්නවා ඇත්ත වශයෙන් මේ වෛද්‍යවරු හොඳටම දන්නවා මේක. දරුවෙක් පිළිසිඳ ගන්න කරුණු තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ. දරුවෙක් කුසට එන්න කරුණු තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ කරුණු තුනෙන් එකක් අඩු වුණා දරුවෙක් පිළිසිඳ ගන්නෑ. කරුණු තුන තමයි මව ඍතු වීමෙන් පිළිසිඳ වෙන්න ඕනේ. මව්පිය දෙන්නගේ සම්බන්ධයක් ඇති වෙන්න ඕනේ. මව ඍතු වීමෙන් පිළිසිඳ වුණත් මව්පිය දෙන්නගේ සම්බන්ධයක් ඇති වුණත් දරුවෙක් කුසට එන්නේ නැහැ. එන්නේ එන්නේ චුත වෙච්ච සත්‍යයක ප්‍රතිසන්දි විඥානීය යුක්තාණුවට සම්බන්ධ වෙන්න ඕනේ. මව ගන්න ආහාරයෙන් ස්ත්‍රී ඩිම්බ සකස් වෙනවා. පියා ගන්න ආහාරයෙන් පුරුෂ සක්‍රාණ සකස් වෙනවා. මේ දෙක සංසේචනය වෙන ගර්භාෂය. ડોක්ටර්ස්ලා හතරම සියලු දෙනා දන්නනේ. එතකොට මේ ගර්භාෂයේ ස්ත්‍රී ඩිම්බස් පුරුෂ සක්‍රාණ ඒ දෙක සංසේචනය වුණාම ඒකට කියන යුක්තාණුව කියලා. යුක්තාණුවයි සතර මහ භූතයන්ට. තේරෙනවද කියන්නේ? යුක්තාණුව සතර එයි මවගත් ආහාරය සතර මහා ධාතු. තාත්තගත් ආහාරය සතර මහා ධාතු. එහෙනම් ඒ දෙකේ නිර්මාණය වෙච්ච දේ සතර මහා ධාතුන්ම තමයි. හැබැයි සතර මහා ධාතුන්ට ක්‍රියාත්මක වෙන්න බෑ. කර්මය ඇවිල්ලා මේකට සම්බන්ධ වෙනවා. පෙර භවයේ කරගත් කර්මයක් එක්ක පැටලිච්ච ප්‍රතිචිති ප්‍රතිසන්දි දෙක සම්බන්ධ කරනකොට එන්නේ ප්‍රතිසන්දි විඥානේ. මේක සම්බන්ධ වෙනවා. එතනදී ක්‍රියාව පටන් ගන්නවා. එතකොට දැන් පැහැදිලිද එතකොට? හේතුඵල ධර්මතාවයක්ද නැහැ. හා? දැන් අපි හිතනවා දරුවෙක් පිළිසිඳ ගත්තා කියලා. කොහොමද පිළිසිඳ ගත්තේ? කවුද පිළිසිඳ ගත්තේ? නාම රූප දෙක ක්‍රියාව පටන් ගත්තා. එතකොට විඥානය කියන්නේ නාම ධර්මයක්. ඒ නාම ධර්මයන් මේ රූප ධර්මයට ප්‍රත්‍යයයි. ප්‍රත්‍ය ගැන උපකාර වුණා. අර ගර්භාෂයේ සකස්සිත යුක්තාණුව සතර මහා භූතය ඒකට ප්‍රත්‍ය වුණා නාම ධර්මය. දැන් ඒකට මොකද්ද පටන් ගත්තේ? නාම රූප දෙක ක්‍රියාවක් පටන් ගත්තා. අපි ඔකට කියන දරුවේ පිළිසිඳරන් කියන්නේ. මේ උපන්දිනේ දන්නවද? මං කියන කිසි කෙනෙක් උපන්දිනේ දන්නේ. මම දන්නේ නැහැ. ඒ දෙක සම්බන්ධ දවසේ ඉපන්දිනේ. චුති ප්‍රතිසන්දි දෙක සම්බන්ධ සම්බන්ධ සම්බන්ධ වෙච්ච දවසේ ඉපන්දිනේ අම්මා දන්නවද? එහෙනම් අපි උපන්දිනේ ගන්න. හැබැයි නිවැරදි උපන්දිනේ දන්න කෙනෙක් ලෝකේ හිටියා. අද නෑ පිළිනොම් පෑ. ඔව්. බොසතරන් වාසේ. එදා තුසිත දිව්‍ය ලෝකෙ නික්මුනේ දැනගෙන නෙමෙයිද? හා දැනගෙන නික්මුනේ. ඒතර එදා මම අය දේවීගේ කුස පිළිසින ගත්තේ දැනගෙන නෙමෙයිද? දැනගෙන පිළිසින ගත්තා. එදා තමයි පන්දිනේ. දැන් මෙතන ඉන්න කිසිම අම්මා කෙනෙකුට කියන්න පුළුවන් දරුවා ආපු දවසේ. පුළුවන් කියන්නේ. එහෙනම් මේ පන්දිනේ කියන්නේ බොරුවක් නේ. ආ? ලෝකයට පෙන්වන්නේ පෙ කොලයක් ඉදිරිපත් කළා මං ආවේ මේ දවසේ කියලා. ඒකට දාගන්න. දැන් එතකොට පන්දින පාටි එක උත්සවේ කවද්ද ගන්නේ? සම්මුති ලෝක ජීවත් වෙන එක ගන්න කමන්නේ. හැබැයි දැනගන්න. මේ භවයට ආපු දවස තමයි උපන්දිනේ. එහෙනම් දැන් එතකොට පැහැදිලිද හේතුඵල? දැන් එතකොට මේක නිවැරදිව දන්නවා නම් විද්‍යාව නෙමෙයි. විද්‍යාවද අවිද්‍යාව. අවිද්‍යාව මිදෙන. විද්‍යාවට එනවා. ආයි තවත් තියෙනවා. විද්‍යාවට එන්න. ඒකට දුක දුක දැනගන්න ඕනේ, දුකට හේතුව දැනගන්න ඕනේ, දුක නැති කිරීම දැනගන්න ඕනේ, නැති කිරීමේ මාර්ගය දැනගන්න ඕනේ. දැන් මේ ඉදිරියේදී තමයි දේශනා කරන චතුරාර්ය සත්‍යය. ඒතර කුබ්බන්තේ ඥාන. දැන් පෙර භවයේ දැන් ඥානෙ තියෙනවනේ. දැන් හරිද? ඒතර මේ ක්‍රමයම නේද අනාගතයට යන්නේ. ඒතර මේ භවයේ කරගන්න කුසල කුසල කර්මයන් තුළ ලගින විඥාණය අවසාන භවයේ ඔය ඉන්න එකක් කරක් දෙනවා. කුසල ආරම්මණයක් හෝ අකුසල ආරම්මණයක්. ඊගාව භවයට සම්බන්ධයි. ඒතර ඊගාව භවයට සම්බන්ධ වෙන්නේ පුච්චලෙක් නෙමෙයි. සත්වෙකුත් නෙමෙයි. අර සතර මහා ධාතුන්ගේ හැඩයක් හදනවා. සිතේ ඇති වෙන ස්වභාවය අනුව. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ මේකට දේශනා කරන්නේ මනෝ සංචේතන ආහාරය. සංසාර ප්‍රවෘත්තියට. මනෝ සංචේතන මනස සිත සංචේතන කියේ කර්මයට. සිත තුළ ගොඩනැගෙන කර්මයේ ආහාරයක් වෙනවා සංසාර ප්‍රවෘත්තියට. එතකොට මනස තුළ ගොඩනැගෙන සිතුවිලි වල ස්වභාවය ඒ කර්ම නාම ධර්ම නෙමෙයිද? ඒතකොට නාම ධර්මයන් නෙමෙයිද රූප ධර්මයන්ට ප්‍රත්‍ය උනේ? දැන් සත්‍ය පිළිසිඳ ගත්තද? දැන් කර වාඩිලා ඉන්නේ කවුද? නාම රූප දෙක. නැගිටින්නේ. නාම රූප දෙක. ක්‍රියාවක් තියෙන්නේ. නාම රූප දෙක ක්‍රියාවක් තියෙන්නේ. සත්‍යෙක් හොයන්න එපා, පුච්චලෙක් හොයන්න එපා, සත්‍යෙකට වෙන දෙයක් ගැන හොයන්නත් එපා. එහෙම හොයන්න ගියොත් කවදාවත් මේ ධර්ම තේරෙන්නේ අවබෝධ කරන්න බෑ. නාම රූප දෙකට මොනකද වෙන්නේ කියලා බලන්න. නාම රූප දෙකේ සකස් වීමක් තමයි තියෙන්නේ. එහෙනම් ආයි තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණේ මේ ස්කන්ධයන්ගේ තියෙන සැඟවුණු අර්ථයක් අපි ඒක ගත්තා. ස්කන්ධ පහයි රූප, වේදනා, සංඥා, සංකාර විඤ්ඤාණ. සැඟවුණු අර්ථයක් කියන්නේ. ඇයි සැඟවුණු අර්ථයක් කියන්නේ? හැංගිලා තියෙන්නේ මේක. ඇයි හැංගෙච්ච හින්දානේ අපිට එක්කෙනෙක් කරලා පෙන්නන්නේ? ඔක බෙදලා වෙන් කරලා පෙන්වුවා නම් එක්කෙනෙක් ගන්න බෑනේ. තේරෙනවද මම කියන්නේ? පැහැදිලිද කියන්නේ? එක්කෙනෙක් වශයෙන් අපි අරගන්න පුරුදු වෙලා තියන්නේ ඒ ස්කන්ධ පංචකයේ යථාර්ථය හංගලා තියෙනවා. ඒ නිසා අපි කෙනෙක් හැටියට ගන්න පුරුදු වෙලා තියෙනවා. බෙදන්න පහට. පහෙන් කොයි එකේද මම ඉන්නේ කියලා හොයන්න. හොයන්න පහෙන්. අහනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි. රූපස්කන්ධයේ සත්‍යයේද ස්වාමී භාග්‍යතුන් වහන්සේ නැහැ. රූපස්කන්ධය සත්‍යයක් නෙමෙයි. එහෙනම් වේදනාස්කන්ධය සත්‍යද? නැහැ. වේදනාස්කන්ධය සත්‍යයක් නෙමෙයි. එහෙනම් සංඥාස්කන්ධය සත්‍යද? නැහැ. ඒක සත්‍යයක් නෙමෙයි. එහෙනම් සංස්කාරස්කන්ධය සත්‍යද? නැහැ. ඒක සත්‍යයක් නෙමෙයි. එහෙනම් විඥානස්කන්ධය සත්‍යද? නැහැ ස්වාමීනි ඒක සත්‍යයක් නෙමෙයි. එහෙනම් මේ පහෙන් තොර සත්‍යද? හා මේ පහෙන් තොර සත්‍යකුත් නැහැ. පැහැදිලි. මේ පහ එකට එකතු කරලා නේද සත්ත්ව කියන සංඥාව දාගන්නේ. මෙතනට පහට. නාම ධර්ම හතරක් තියෙනවා. රූප ධර්ම එකක් තියෙනවා. අන්න සැඟවුණු අර්ථය. දැන් මීට කලින් මම පෙන්නලා දුන්නා. සැඟවුණු අර්ථය ගන්න එළියට. ඒ වගේම ආයතනයන්ගේ ආයතන අර්ථය ගන්න. ආයතන දේශනාවේදී මම දේශනා කළා. ආයතනය කියන්නේ යම් දෙයක් නිපදවන්න දායක වෙන තැන. චක්කායතනය. එයාට තනියෙන් දෙයක් නිපදවන්න බෑ. එයා ගන්නව ආධාරයක්. බාහිර රූපයක්. එයාට ශබ්දයක් ගන්නත් බෑ. එයාට ගන්ධයක් ගන්නත් බෑ. එයාට රසයක් ගන්නත් බෑ. එයාට සීත උෂ්ණ දෙකෙන් එකක් ගන්නත් බෑ. එයාට ගන්න පුළුවන් බාහිරින් රූපයක්. ඒකට හිඳ කිව්ව රූපායතනය. ඒතර තනියෙන් නිපදවන්න බෑ. බාහිර ආයතනය සම්බන්ධ කරගන්න. හැබැයි එයාටත් තනියෙන් නිපදවන්න බෑ. දැන් බලන්නකෝ ආයතන දෙකක් කියලා දෙකේම නැති දෙයක් හදුවා. මොකක්ද? චක්කු විඥානය. ඒතොර ඇසේ තියෙනවද සිත? බාහිර රූපේ තියෙනවද? දැන් හේතුඵලද? ඉතින් බලන්නකො කොහෙන් ගත්තත් මොන තැනින් මොන විදියෙන් ගත්තත් හේතු ප්‍රත්‍යය. හේතුඵල ධමයක් තියෙනවා. එහෙනම් ආයතනයන්ගේ ආයතන අර්ථයද? දැනගන්න විතරක් නෙමෙයි දැක ගන්න ඕනේ. ඒකනේ දර්ශනය කියන්නේ. දැකීමට මොකද්ද කියන්නේ? දර්ශන දෙකයි ලෝකේ තියෙන්නේ. මුළු ලෝකෙම තියෙන දර්ශන දෙකයි. එකක් ඇහෙන් දකිනවා, අනිතේ මනසින් දකිනවා. මේක දකින්නේ මනසින්. ඇහෙන් දැක්කේ බාහිර ආයතනය. මේ ආයතනයත් තව කෙනෙක්ගේ ඇහෙන් දකින්න පුළුවන්. ඇහැට ඇහක් ඇහෙන් ඇහ දකින්න පුළුවන්. හැබැයි ඒ ආයතනයේ විසින් නිපදවනදී ඇසට අහු වෙන්නේ නැහැ, මනසට අහු වෙන්නේ. චක්කු විඥානය ඇහැට අහු වෙනවද? මනසට අහු වෙන්නේ. එහෙනම් ආයතන දෙකක් එකතු වෙලා නිපදවනවද නැද්ද? දැන් මම හිතනවා කිව්වොත් හරි. මම දැනගත්ත කිව්වොත් හරි. හා දැන් හේතුඵල ඇස හේතු, බාහිර රූප හේතු දෙකේම නැති දෙයක් ආවා. හේතුඵල. මේක අර මම මුලින් සඳහන් කළ ආකාරයට ඉතින් කර්මයටත් වන්න දාලා බලන්න. පැහැදිලිද කියන එක. එහෙනම් ආයතනයන්ගේ ආයතන අර්ථය ගන්නේ ඒකයි නිවැරදි ස්වභාවය. අර්ථය කියන්නේ නිවැරදි තේරුම සත්‍ය. ආයතනගේ ආයතන අර්ථය. ගණ්ඩෙදී හැංගිලා තියෙනවා. ආයතනගේ ආයතන අර්ථය ගන්න. අනිත් ඒවාත් ඒ විදිහට ගන්න. සෝත ආයතන, ශබ්ද ආයතන, ගාන ආයතන, ගන්ධ ආයතන, ඒ පිළිබඳව කිව්ව පසුගිය දේශනාවල චිව ආයතන, රස ආයතන, කාය ආයතන, පොට්ටබ්බ ආයතන, මන ආයතන, ධම්ම ආයතන. ආයතනේ මොනවද කරන්න කියලා බලන්න. මන ආයතනේ මනස බාහිර නාම රූප දෙක පිළිබඳව හිතනවා. ඒ තුල ගොඩනගෙනවා සිතක් මනෝ විඥානය. හේතුඵල නෙමෙයි. මනස බාහිර ධම්ම එක රූප එක නාම ධර්මයක්. ඒ දෙකෙන් එකක් මනසට ගන්න මනෝ විඥානය. ආයතනගේ ආයතන අර්ථය. කල්පනා කරන්නේ කවුද එතකොට? කල්පනා කරන කෙනෙක් ඉන්නවද? සොයා බලන කෙනෙක් ඉන්නවද හේතුඵල ධර්මතාවයන්ද? ඉතින් මේක ප්‍රායෝගික ජීවිතයේදී එදිනෙදා මේක පරීක්ෂා කරලා බලන්න පුළුවන් වැඩ කරන ගම. කිසි ගැටලුවක් නැහැ. මේ භාවනා කරන්න මේ එක තනක් වෙන් කරගෙන නිස්සබ්ද හැබැයි මූලික අවස්ථාවේ ටිකක් එහෙම කරගත්තොත් හොඳයි. මොකද බාහිර ශබ්ද බාහිර ඒ යම් යම් දේවල් කනට එහෙම වැටෙනකොට ඒක අමාරුයි. එම නිසා ඊට පස්සේ මේක පුරුදු වුණාට පස්සේ ගැටලුවක් නැහැ කිසිම ඕන තැනක ඉඳගෙන මේක විභාග කරන්න පුළුවන් පරීක්ෂා කරන්න පුළුවන් සෑම දෙයකටම අවශ්‍යනේ පුරුද්දනේ දැන් ડોක්ටර්ස්ලා ඒ අවශ්‍ය කරන උපකරණ අරගෙන ශෛල්‍යාගාරයට යන්නේ පුරුද්ද හින්දා නෙමෙයි පුරුදු නැති කෙනෙක් ඔක ඇතුළට යවුවොත් මොකද වෙන්නේ ලෙඩ ඔක්කොම ආචරයකට තාන්නේ නේ පුරුදු මේකත් පුරුද්දෙන් තමයි තේරෙනවා එහෙනම් මේක පුරුදු කරන්න ප්‍රායෝගිකව බලන්න ප්‍රායෝගික ජීවිතේදී මෙහෙම නෙමෙයි වෙන්නේ කියලා. හොඳට හොයලා බලන්න. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේක දැනගන්න විතරක් නෙමෙයි දැක ගන්න ඕනේ. ඇයි? දැනගත්තාම එන්නේ අනුමාන ඥානයක්. දැක ගැනීම තුළ ස්ථාවර ඥානයක් එනවා. ස්ථිරයි. ප්‍රත්‍යක්ෂ ඥානයක් එනවා. ආයි වෙනස් කරන්න බෑ. කිසි කෙනෙකුට වෙනස් කරන්න මම දැකලා තීරණය කරන්නේ. මම දන්නවා මේක මෙහෙමයි වෙන්නේ. ඒ සත්‍ය අවබෝධය. තේරුණා? එහෙනම් ආයතනයන්ගේ ආයතන අර්ථය ගන්න. හොඳට. ධාතුන්ගේ නිස්සත්ත්ව නිචීව ස්වභාවය ගන්න. ඇස කියන්නේ සත්‍යයක් නෙමෙයි, බාහිර රූප කියන්නේ සත්‍යයක් නෙමෙයි, දෙක නිසා උපදින සිත කියන්නේ සත්‍යයක් නෙමෙයි. හිස් දෙයක්. එයි මේකේ ආශය චිත්තක්ෂණ 17යි. චිත්තක්ෂණ 17යි ඇයි ආශය? ඒතර බාහිර රූපය ආශය චිත්තක්ෂණ 17යි. වේදක නිසා උපදින සිටි අවශ්‍ය ප්‍රතික්ෂණය. ක්‍රියාවක් තියෙනවා. අතිශය වේගෙන් සිද්ධ වෙන ක්‍රියාවක් තියෙනවා. එහෙනම් ආයතනයන්ගේ ආයතන අර්ථය ගන්න. මේ ධාතුන්ගේ නිස්සත්ව නිච්චිය සත්‍යයක් නෑ, පුච්චරයක් නෑ. හැබැයි ක්‍රියාවක් තියෙනවා නාම රූප දෙකේ. ධාතුන්ගේ නිස්සත්ව නිච්චිය ස්වභාවය ගන්න. ඒ වගේම සත්‍ය හතරක් තියෙන ලෝකෙ වෙනස් වෙන්නේ. දුක්ඛාර සත්‍ය, සමුදාය සත්‍ය, දුක්ඛ නිරෝධාර සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍ය මේක මම පටිච්ච සමුප්පාද ධර්මයේදී ඉදිරියේදී දේශනා කරනවා දැන් කාලේ ඒක තමයි ගැටලුව තියෙන්නේ. ඒ සත්‍ය හතර ලෝක වෙනස් වෙන්නේ. ලෝකෙ දුකයි. එහෙම සැප ඇති තැනක් තියෙනවා නම් තථාගතයන් වහන්සේ අපට පෙන්වනවා මහා කරුණාවක් සියලු ලෝක සත්‍යය කෙරේ මහා කරුණාවක් ඇති තථාගතයන් වහන්සේ සැප ඇති තැනක් මොහතකටවත් තියෙනවනම් කියනවා මෙතන එන්න තැනක් නැහැ. එහෙනම් ඒ සත්‍ය හතරේ නොවෙනස් වෙන ස්වභාවය ගන්න. ඉන්ද්‍රියන්ගේ අධිපති භාවය ගන්න. දැන් ඉන්ද්‍රියන් 22ක් දේශනා කළා. ඒ සියලු ඉන්ද්‍රිය ඉන්ද්‍රිය කියන්නේ කර්මයට නායකත්වය ගන්න කවුද කියලා හොයන්න. මට නායකත්වය ගන්න බෑ. තමාගේ ආයුෂ, තමාගේ පැවැත්ම, තමාගේ අවසානය කවුද තීරණය කරන්නේ? දොස්තර මහත්තයාට කරන්න පුළුවන් යම් කාලයක් තියෙනවා යම් කාර්යයක් තියෙනවා දොස්තර මහත්තයා අවසානයේ කියනවා දැන් ගෙදර එක්කන් යන්නේ නැද්ද? කැමති දෙයක් දෙන්න යක්. ඇයි ඒ? දස්තර මහත්තයත් මාරයට යටයි. යටයි. ඒක තමයි ඇත්ත. එහෙනම් කවුද මේක තීරණය කළේ? එතකොට හටගැන්ම තීරණය කළේ කවුද? පැවැත්ම තීරණය කළේ කවුද? අවසානයේ තීරණය කළේ කවුද? නාම රූප දෙකේ. පුච්චලෙජ්ජ නෙමෙයි. නාම රූප දෙකේ හටගැන්ම පැවැත්ම අවසානයේ තීරණය කළේ කවුද? හැබැයි සියල්ල කර්මයෙන් නෙමෙයි ඈ වරදවා තේරුම් ගන්න එපා බුදුරජාණන් වහන්සේ කොතනකවත් මහණෙනි මේ සියල්ල කර්මයෙන් හට ගන්නවා කියලා දේශනා කළා නෑ. තේරෙනවද? එහෙනම් ඒ ස්වභාවය ගන්න ඉන්ද්‍රියන්ගේ අධිපති භාවය. ඒ වගේම තවත් එකක් තියෙනවා. අපේ සිත පවතින සම්මුතියනේ. සම්මුතිය තුළ පහසෙන් සිත පවතිනවා නම් සම්මුතිය කියන්නේ ප්‍රඥප්තිය. පනවගත්ත දෙයක්. ඒතකොට සම්මුතිය හේවත් ප්‍රඥප්තිය තුළ පහසුවෙන් සිත පවතිනවා නම් අවිද්‍යාව. පරමාර්ථ ධර්මයන් කෙරේ. ඒ කියන්නේ නාම රූප දෙකේ. ඒකත් තව යටට යනකොට නාම රූප දෙක කියලා ගන්න දෙයක්වත් නැහැ. ශුන්‍ය දෙයක් හවුවෙන්නේ. තව ඉදිරියේදී වෙන්නල් දෙන්නේ. පරමාර්ථ ධර්මයන් කෙරේ පහසෙන් සිත පවතිනවා නම් විද්‍යාව. දැන් බලන්නකෝ. දෙක පෙරලන්න තියෙන දෙපැත්තට. අපේ සිත තියෙන්නේ සම්මුතියවත් ප්‍රඥප්තිය තුළ. ස්ත්‍රියක්, පුරුෂයෙක්, දරුවෙක්, කුඩා ලදරුවෙක්, මහලු කෙනෙක්. ගයක් දොරක්, දහස් ගලක්, කඳු කාර්වත යාන වාහන වෙන් කරගෙන තියෙන සම්මුතිය. ඒ සෑම දෙයක් දකින ආහන දැනෙන තුල ගන්න පරමාර්ථයට මනස විද්‍යාව සම්මුතියවත් ප්‍රඥාක්තිය තුල මනස පවතින තාක්කල් අවිද්‍යාව තේරෙනවා. එහෙනම් අවිද්‍යාව පිළිබඳව කරුණු ටික කිව්වා. කාලය වේලාව අවසන් වෙලා තියෙනවා. <laughs> ඉදිරි ධර්ම දේශනාවේදී සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ එකින් එක එකින් එක එකින් එක වෙන් කරලා පෙන්නනවා ඊට පස්සේ ඔය එකින් එක ප්‍රත්‍ය විභාගය කියන්නේ උපකාර වෙලා ක්‍රියාත්මක වෙන ආකාරය නාම රූප දෙකේ ක්‍රියාව පෙන්වලා දෙන්නා ඉතින් අද ධර්ම දේශනාව අවසන් කරන කාලේ නිසා හොඳයි එහෙනම් දැන් මේක සෑම දිනකටම ආශිර්වාද කරනවා අභිවාදන සීලිස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු Thank you.